සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනේ වැඩ සිටිනේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසරයි මීට දින කීපයකට පෙර පටන් අපි මේ පවත්වාගෙන එන ධර්මදේශනා කීපය තුළ යෝගාවචරයේ වශයෙන් එහෙම නැත්නම් භාවනාවට පෙළඹීගත් පෙළඹීගත් කෙනෙකු වශයෙන් මේ බුද්ධ ධර්මයේ අඩංගු වෙන ඒ මූල ධර්මයේ තමන්ගේ අත්දැකීම් වලට යා කරගන්නේ කොහොමද? එසේ යා කරගන්නකොට තමන්ට වටහා ගන්න පුළුවන් වෙන්නේ මොන ආකාරවලටද? ඒ මූල ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ඇදෙන ආකාරයකට පවත්වන්නේ කොහොමද ආදී විදිහට විකාශනයේ විලා යන විදිහට අපි ධර්ම දේශනා කීපයක් පවත්වන්නට යෙදුණා. ඒ ධර්ම දේශනාවලදී ප්‍රධාන වශයෙන්ම වෙන විදිහට කියනවා නම් තේමා වශයෙන් පවත්වන්නට යෙදුනේ එකම ධර්මතාවයක් වෙන නැත්නම් එකම චෛතසිකයක් වෙන මේ සතිය මුල් කරගෙන. මේ සතිය කියන එක අප්‍රමාදයේ කියන එක සිහිය කියන එක නොසලී වර්තමාන මොහොතට එළඹ සිටින ස්වરૂපයේ කියන මේවා එක එකනා තම තමන්ගේ භාවනා මට්ටම් වල හැටි හැටියට විවිධ විදිහට තේරුම් ගන්න. වෙන විදිහකට කියනවා නම් මේ අප්‍රමාදයේ මට්ටම් කීපයක් ඇති බව මේ වෙනකොටත් අපි පැහැදිලි කරගත්තා. අප්‍රමාදයේ පැත්තෙන් බලනවා නම් සාමාන්‍ය සුතමේ වාසයේ අහලා තේරුම් ගන්න මට්ටමේ මට්ටම් තුනක් පෙන්වලා දෙන්න පුළුවන්. ඊටාම ඝන බහල ගොරෝසු මට්ටමේ අප්‍රමාදය. ඊළඟට මධ්‍යස්ත ප්‍රමාණයේ අප්‍රමාදය. ඊගාවට තුන්වෙනි වන්නා වූ ඊටාම සියුම් භාවනාවේ චිතර අවස්ථාවේදීම උගුලා දැමිය යුතු අප්‍රමාදයේ කියලා මේ අප්‍රමාදයේ කොටස් තුනකට කඩලා පෙන්වන්න පුළුවන්. එයිනොත් මේ ඝන බහාල ගොරෝසු අප්‍රමාදය කියන එක වෙන විදිහට කියනවා නම් අප්‍රමාදය අපි තේරෙන එදිනෙදා වශයෙන් පාවිච්චි කරන වචන වශයෙන් ගන්නවා නම් කල යුත්ත කිරීමට ප්‍රමාණ නොවීම නොකල යුත්ත නොකිරීමට ප්‍රමාණ නොවීම අප්‍රමාදී කියලා කියන්න පුළුවන්. කළ යුත්ත කිරීමට සිහිපත් භාවය සිහිය ඇතිකම නොකළ යුත්ත නොකිරීමට සිහිය ඇතිකම කියලා ගන්න පුළුවන්. මේනොත් මේ ගොරෝසු මට්ටම වශයෙන් ගැලපෙන්නේ විග්‍රහ වෙන්නේ කායික දුස්චරිත වාචික දුස්චරිත වලින් වළකින මට්ටම. වෙන විදිහට කියනවනම් සීලයේ පන්සිල් අටසිල් දසසිල් ආකාරයෙන් සීලේදී අපට මේ සතුන් මැරීම හොඳ නැතය. එයින් වැළකී යුතුය. සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම ආදී කායික ක්‍රියා ඊගාවට වචනෙන් සිදුවෙන බොරු කීම් කේලාම් කීම් ආදී ගොරෝසු කාටත් වැටහෙන Tamanට විතරක් නෙවෙයි ඒක අනුන්ටත් කරන අවස්ථාවේදීත් වැටහෙනවා. පසු වෙලක් වැටහෙනවා. බොහෝ පිටසකට Tamanත් සහිතව මේ දුක් පීඩා පමුණවනවා. මේ නිසා මේක නොකල යුත්තක්. මෙන්න මේ විදිය කාටත් පේන ඝන බහල සමාජ ධර්ම වශයෙන් ආචාර ධර්ම වශයෙන් පවත්නා වූ මේ දුස්චරිතයන්ගෙන් වැළකීම අපිට ගන්න පුළුවන් ඊටම ගොරෝසු අප්‍රමාදී වශයෙන් යෝගාවචර ජීවිතයක පැත්තෙන් සලකා බලනවන යෝගාවචරය ඊටමත් ප්‍රාථමික අවදීම මේක තේරුම් ගත කෙනෙක් මේ නිසා යෝගාවචරය ඒ සීලයට බාධා වෙන තැන් අතහැරලා සීතේට සීලයට ගැළපෙන සප්පායතන් සොයාගෙන ඇවිල්ලා සිල්ලතුන් ආශ්‍රය කරමින් මේ වෙනකොටත් කියවර කීපයකින් මේ ගොරෝසු අප්‍රමාදය ඇති කරගෙන තියෙනවා. මේ නිසා යම් කිසි විවේකයක් තියෙනවා. චර්යා පද්ධතියක් තියෙනවා, පිරිසිදුවක් තියෙනවා වැඩපිළිවෙලේ. නමුත් ඒ මට්ටමටපත් වෙච්චි මේ සෑම සියලු දෙනෙක්ම හොඳට දන්න කාරණාවක් තමයි මේ විදිහට නොකල යුත්ත නොකිරීම කල යුත්ත කිරීම ඊටාම ඝන බහල මට්ටමින් වළක්වා ගත්තාම තමන්ට විශාල ඉස්පාසුවක් ලැබෙනවා. පාන්සුද්ධියක් ලැබෙනවා. නමුත් ප්‍රශ්නය එන විදිහකට කියනවා නම් අපේ අවසාන පරමාර්ථය වෙන මේ කෙලස් වෙහෙස පෙළීමෙන් නතර වීම ලොකු සහනයක් ලැබෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් දියුණුවක් ඉස්සරහට යෑමක් මේ මට්ටමින් ලබා ගන්න බෑ. පුළුවන් වෙන්නේ එන්න තියෙනා වූ කරදර ප්‍රමාණයක් ආරක්ෂා වීම පමණයි. නොකලියුත් නොකිරීම නිසා, කලියුත් කිරීම නිසා එන්න තියෙන කරදර ප්‍රමාණයක් ඉවත් කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඇතුළතින් තවමත් සංසාරේ පුරුද්ද නිසා, කෙලෙස් ජවයේ නිසා රාශි වශයෙන් අප තුලින් හිතේ කෙලෙස් මතුවෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක් තීරුම් ගන්නවා නම් මේ සීලයේ වශයෙන් කය වචනේ සංවර කිරීම වශයෙන් තමන් පනාගෙන රකින්නා වූ මේ අප්‍රමාදේ නිසා විශාල කලෙලියක් අසසිලක් ලැබෙනවා. නමුත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැ. තවත් ඇතුළතින් හිතෙන් මේක මතු කරන ගතියක් තියෙනවා. එහෙම නැතිනම් අර තමන් ඊටාම ආයාසයෙන් රැකගෙන ඉන්න වූ සිල් කැඩෙන තැනට යනකම් සමහර වෙලාවල් වලට ආවේග Java මතු කරනවා. මේ නිසා මේ ආවේග Java හිතේ පහළ වෙන Java හිතේ පහළ වෙන මත් ගති ආසා පාකන් ආදී දේවල් යම් වෙලාවල් වල ඉක්මවා යාම නිසා පමණ ඉක්මවා යාම නිසා අර මෙතුවා කරකගත සීලයක් කැඩෙනවා. මේ නිසා මේ Java ආධිකව පැන නගින්නා වූ හැඟුම්බර දේවල් නතර කළ යුතුයි කියලා කල්පනා කරනවා නම් අර අප්‍රමාදයේ මධ්‍යස්ථ අවස්ථාව පරෝදෙන්ට ගන්න වෙනවා. ඒක අපි පසුගිය ධර්මදේශනා දෙකක විතර සාකච්ඡා කරා. මේකට ධර්මානුකූලව සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවරය. සීලියත් එක විදිහකට ඉන්ද්‍රිය සංවරයක් තමයි. නමුත් සීලයේදී අපේ ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ වෙන්නේ බාහිර ලෝකයක් සමග අනෙකුත් සතුන් සමග සම්බන්ධතාවයේදී පැන නගින්නා වූ ප්‍රශ්න මේ ප්‍රශ්න ටික යම් කිසි කෙනෙක් කාරණා තේරුම් අරගෙන ඝන බහල අප්‍රමාදේ ඇති කළ යුතුයි කියලා නැත්නම් ඝන බහල ප්‍රමාදයෙන් වෙන් විය යුතුයි කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයා අනුන්ට දුක් නොදෙන ඒ මාර්ගයෙන් Tamanට දුක් ඇති නොකර ගන්නා පුද්ගලෙක් බවට පත් වෙනවා. නමුත් අපි අර මතක් කරගත්ත විදිහට ආවේග ජනකව වරින් වර වචනයෙන් කයින් අකුසල් වෙනතරමෙතම අවිස්සන ස්වරූපයෙන් අතර කර ගන්නට නම් ඒ බාහිර ලෝකේ සම්බන්ධ කරගෙන නැත්තා වූ මේ සීලය රැකීම පමණකින් මේ කටයුතු සම්පූර්ණ වෙන්නේ නැහැ. නැත්නම් අප්‍රමාදයේ මධ්‍යස්ථ ප්‍රමාණයෙන් වැඩි මේ කටයුතු සම්පූර්ණ වෙන්නේ නැහැ. තාම යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රමාදයට දෙන වෙහෙත ප්‍රතිකාර පන්තිය පිළියම තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය නැතිනම් මේ වෙනකොටත් එක්කෝ සිල්වතෙක් වශයෙන් එහෙම නැත්නම් යෝගාවචරයක් වශයෙන් කල්පනා කරනවා නම් ඇහැට රූප මතුවෙනවා. කනට ශබ්ද, නාසයට, දිවට, ශරීරයට, හිතට ඒ ඒ අරමුණු ඉදිරිපත් වෙනවා. මේ අරමුණු වල විෂම ස්වરૂප පවතිනවා. මෙන්න මේ විෂම අරමුණු හිත මධ්‍යස්ත මට්ටමට පුහුණු නොකර සාමාන්‍ය ලාමක නොදියුණු හිතකින් බැලුවොත් අර අරමුණු වල ඇත්තා වූ වේස අරමුණු වල ඇත්තා වූ මායාකාරී ස්වરૂපයේත් මේ දියුණු නොකරපු හිත යටත් වෙනවා මත් වෙනවා වඩලා ගන්නවා මේ නිසා හිතේ නිතර උච්චාවච භාවයක් පවතිනවා. තද උච්ච ආසාවල් සමහරවිට පහළ වෙනවා. තද අවච අන්තිමටම බහකෝ ආසාවල් පහළ වෙනවා. නැත්නම් ද්වේෂ පහළ වෙනවා. මේ නිසා හිත නිතර පෙළෙනවා. එනේන අරමුණක් વિશે කිසිම සංවරයක් නැහැ. කිසිම පාලනයක් නැහැ. ඒ අරමුණු ඒ ඒ තාලෙටම ඇතුළට වැද ගන්නවා. හිත මේ වගේ දෙයකට පුරුදු කරලා නැහැ, පුහුණු කරලා නැහැ, පදම් කරලා නැහැ. මේ නිසා අරමුණු වල ඇත්තා වූ ඒ කෙලෙස් ස්වરૂප සම්පූර්ණයෙන්ම හිත මත් කරගන්නට හිත යටපත් කරන්නට පුංචි කරන්නට පුරුදු වෙනවා. මෙහෙම පුංචි වෙන්න පුංචි වෙන්න හිතේ අර තදු රාග, තද ද්වේෂ, ඉදිරියේ ඇත්තා වූ දේ පිළිබඳ කලකොල ස්වરૂප ඇති වෙනකොට මේ తত্ত্বය දිගින් දිගටම පාලනයකින් තොරව වැඩෙන්න, වැවෙන්න ඉඩ හැදියොත් ඒ సంతානිය ඇති පුද්ගලයා තුලින් සතින් මැරීම සිදු වෙන්නත් පුළුවන්. හොරකමක් කිරීම සිදු වෙන්නත් පුළුවන්. කාමයේ වරදව හැසිරීම, බොරු කීම්, හිස් වචන කීම්, පරත වචන කීම්, කේලාම් කීම් ආදී මෙතුවාකල් අර රැකගෙන ආපු සිල්පද කැඩෙන මට්ටමට හිත ආතුර තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ නිසා මේ අප්‍රමාදය දිගීම ඉදිරියට ගමන් කරන කෙනා කල්පනාකාරයා වෙන විදිහකට කියනවා නම් බුදුබණ විපස්සනා උපදෙස් ලබන පුද්ගලයා මේ කාරණා කාරණා වටහා ගැනීමෙන්ම මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය බාර ගන්නට වෙනවා. පිළිගන්නට වෙනවා. එහෙම නොවුනොත් හිතට නීවරණ මට්ටමට වැද ගන්නා වූ මේ කෙලෙස් පිළිබඳව හිත තාම දුබුල් තත්ත්වේ පවතිනවා. ලාමක තත්ත්වේ පවතිනවා. ලදරු තත්ත්වේ පවතිනවා. මේ නිසා හිත නිතර සැලෙනවා, තැවෙනවා. මේ නිසා යෝගාවචරයට ඉන්ද්‍රිය සංවරයේ මාර්ගයෙන් අප්‍රමාදයට අනුග්‍රහ දැක්වීමට සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවරයේ තුලින් යෝගාවචරය බලාපොරොත්තු විය යුත්තේ තේරුම් ගත යුත්තේ ඇතුළත එන්නා වූ අරමුණු රාශි රාශි වශයෙන් පුරුද්දට අයාලේ එන්ට ඉඩ දෙන්නේ නැතුව හැකි තාක් දුරට ඇතුළට වැද ගන්නා වූ අරමුණු වල ප්‍රමාණය කුඩා කිරීම අඩු කිරීම ඒ මත් අවදිමත් හිත සතිමත් හිත වැඩි කිරීමත් කිරීමෙන් යෝගාවචරයට තමන්ගේ සමබරතාවය දැක ගන්න පුළුවන්. අරමුණු රාශි වශයෙන් අතෝරක් නැතිව ඇහිමුත් එනවා කනිමුත් එනවා නාසයමුත් එනවා ඒ පිළිබඳ සංවරයක් නැතිනම් අර කලින් කියාපු විදිහට හරියට දලු ලපටි පත්‍ර වාගේ නැත්නම් යාන්තමට හැදිලා පුලාමක එළවලු මල් පළතුරු වාගේ බාහිරින් එනා වූ කෙලස් ගොරෝසුකම් මත තැවි පොඩි වී යන්න පටන් ගන්නවා. හිත පුංචි වෙනවා, පරිදිනවා, තැලෙනවා, තැවෙනවා. ඒ වෙනුවට බාහිරින් එන අරමුණු ඇහෙන් දකින්න රූප කණෙන් අසන ශබ්ද ආදී දේවල් වල සංවරයක් ඇතුව තමන්ට සප්පාය දේවල් වැඩි අසප්පාය දේවල් දුරු කරන ආකාරයට ඉන්ද්‍රිය සංවරයක් පවත්වනවන අතුලට එන්නා වූ අරමුණු ප්‍රමාණය අඩු කරන ගමන් යෝගාවචරය ඉන්න තාක් අරමුණු සතියට හසු කර ගන්නවා නම් වෙන විදිහකට කියනවා නම් මෙනෙහි කරනවා නම් මෙනෙහි කිරීම නිසා වරින් වර මේ එන අරමුණු ප්‍රමාණයට වඩා මෙනෙහි කරන හිත දියුණු වෙලා පළල් වෙලා විශාල වෙලා අරමුණේ හිතට මෙනෙහි කරන හිතට හසු කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ වෙනකොට හිතේ පදම් වීමක්, වැවීමක්, වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ විදිහට වැවීම, වැඩිවීම සිදු වෙන අවස්ථාවේදී සංසාරේ පුරා අතෝරක් නැතුව නිසි නින්දේ බැට දෙමින්, පහර දෙමින්, පෙළමින් ගමන් කළා වූ නීවරණ ධර්මවල ස්වરૂප යෝගාවචරයට වරින් වර දැක ගන්න පුළුවන්. මේ දැක ගැනීමේ කරන්ට නම් අර කියන විදිහට නීවරණ වලට ඉඩ නොදෙන නැත්නම් අරමුණු වල ප්‍රකෘති ස්වરૂපයෙන් ඇවිල්ලා පහර දෙන ස්වરૂපයට ඉඩ නොතබා සතිමත් හිත පුළුවන්තර පතුරවන්ට. ඒ පතුරවන්න පතුරවන්න ක්‍රම ක්‍රමයෙන් යෝගාවචරය තුළ අභ්‍යන්තරයේ මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා නම් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ආකාරයට ඉන්ද්‍රිය සංවරය පවත්වනවා නම් අන්න එතනදී මේ බාහිරෙන් එන්නා වූ අනතුරුකාරක නැත්නම් සතුරුකාරක නීවරණ ධර්ම වර එක යටපත් වීමත් ඒ වෙනුවට වරින් වර සද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියනා වූ ඉන්ද්‍රිය ධර්ම වල දියුණුවත් වැඩිමත් සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම වෙනකොට යෝගාවචරය මෙතුවක්කල් අහලා වෙන සද්දේය වස්තු දැකලා ඇති කරගෙන තිබුණු යම් ශ්‍රද්ධාවක් වුණා නම් ඒ ශ්‍රද්ධාව Taman තුලින්ම ඔප්නන් වෙන්න පටන් ගන්නවා. මුවාත් වෙන්න පටන් ගන්නවා. ඒ මොකද Tamanම වරින් වර නීවර ධර්මයේ යටපත් කරමින් අරමුණු වලින් මතුවෙන ආ වූ ඒ රාග දනවන ගති, ద్వේෂ දනවන ගති අස්පනා පිට වරින් වර දැක ගන්න පටන් ගන්නවා. ඒ විදිහට දැක ගන්න දැක ගන්න වාරේ යෝගාචරය මේ සතිපට්ඨාන සූත්‍රයේ අර මුලින් සඳහන් කරපු විදිහට සත්තානං විසුද්ධියා කියපු ආකාරයට රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, කලකොල භාවයකින් තොර හරියටම අරමුණට මූණට මූණ දාතවෙමින් මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවේ අලෝභ අදෝස අමෝහ කියනා වූ පිරිසිදු හිතිවිලි වලින් සහිත පිරිසිදු හිතක් කියන්නේ මේකයි කියලා තේරුම් ගන්න. වෙන විදිහට කියනවා නම් සතිපට්ඨාන සූත්‍රයේ පළමුවෙනි ආනිසංශයේ අස්පනා අපිට දකින්න. දකින්නකොට යෝගාවචරයට ඒ යම් විදියකට මෙතුවකල් අහලා පිළිඅරගෙන තිබුණා නම් මේ සතිපට්ඨානේ වඩන්න ඒකාන්තයෙන්ම පිරිසිදු සත්වයක් බවට හිත පිරිසිදු බුද්ධලයක් බවට මොහොතකට හෝපත් වෙනවා කියන්නේ දැන් Taman තුලින්ම අත්දකින්නකොට අනුකුසල ඡන්දයට ලොකු ගැම්මක් එනවා මේ කුසල ඡන්දේ නිසා නැවත නැවතත් මේ කරපු කෘත්‍යයම ඒ විදිහට කියනවා නම් ආරමුණට හිත හරියට එල්ල කිරීම නැවත නැවතත් මෙනෙහි කිරීමක් කිරීමට පීතිය පහළ වෙනවා. මේ විදිහට මතුවෙන මතුවෙන ආරමුණට හිත එල්ල කරලා ආරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී රාගයට ඉඩ දෙන්නේ නැතුව, ద్వේෂයට ඉඩ දෙන්නේ නැතුව, මෝහයට ඉඩ දෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් වෙනකොට ඒ ව්‍යාපාරයේ දිගින් දිගට යනකොට ඒකාන්තයෙන් හිත ඒ ආරමුණ මත තැම්පත් වෙන්න ගන්නවා. අවිස්සන ස්වරූපේ අඩු වෙනවා. සැක සංකා ස්වරූපේ අඩු වෙනවා රාග දෝෂ මොහ අඩු වෙනවා නිදිමත ගතිය අඩු වෙනකොට හිත තැම්පත් වෙනකොට අපි කියන එකට සමාධිය කියනවා මෙන්න මේ විදිහේ සමාධියකින් ප්‍රඥා භූමිය ප්‍රඥාවට ඉඩ සැලසෙනවා මේ නිසා අප්‍රමාදයේ මධ්‍යස්ථ ප්‍රමාණයේදී බාහිරින් එන්නා වූ අතෝරක් නැතුව ගලන්නා වූ මේ අරමුණු විශේෂයි අහමසින් අහමකින් කන මගින් නාසය මගින් එන අරමුණු විශේෂයි සතිමත් ඒ ඒ දොරටුවේ දොරටුපාලයේ කුසේ සතිය ක්‍රියාත්මක වෙනවනම් යෝගාවචරයා නැවතිල්ලේ යෝගාවචර ස්වરૂපේට ඉරියව් පවත්වනවනම් වරින් වර මෙන්න මේ தත්ත්ව දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ වහා ලැබිය හැකි ආනිසංශයක් වෙන පිරිසිදු හිත. යම් මොහතක සාර්ථකව නිවැරදි එල්ලේකින් යුක්තව නැවත නැවතත් මෙනෙහි කරන එක හිතක්, එක චිත්තක්ෂණයක් පවතිනවනේ ඒ චිත්තක්ෂණයේදී මතුවී පවතිනා වූ අරමුණට මෙනෙහි කරන හිත මූණට මූණ දාලා පවතිනවා නම් ඒ පවතින හිතේ රාගේ නැහැ, ద్వේෂේ නැහැ, මෝහේ නැහැ වෙන විදිහකට කියනවනම් විසුද්ධි ස්වરૂපයක් පවතිනවා කියලා යෝගාවචරයට වැටහෙනවා. මේ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය දිනු කරන අප්‍රමාදයේ වඩන අවස්ථාවේදී යෝගාවචරය ක්‍රමයෙන් Taman තුල ඉන්ද්‍රිය ධර්ම එක එකක් වැඩ කරන ආකාරය පිළිබඳව වරින් වර තීරු ගන්න පටන් ගන්නවා. මේ විදිහට ඉන්ද්‍රිය සංවරයේදී ඉදිරියට යන්නේ නැතුව කඩාවැටීමක් සිදු වුණොත් මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන්ගේ වැඩිම ක්‍රමානුකූල බව නැති වෙලා යනවා. උපමත්තන් වීම, සමතුලනය වීම, සමබර වීම බාධා වෙනවා. මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී කරන කියන කටයුතු පිළිබඳව ඉතාමත්ම සැලකිල්ලේ. ඊටාමත්ව සංවේදීව කටයුතු කරන්න ඕන. ඊටාම කුඩා හෝ වේවා අකුසලයක්, වැරදි වැඩක් කමක් නැහැ. ඕක මෙතෙක් කල් කරපු දේ උන්නේ කමක් නැහැ කියලා ඒකට නොසලකා හිටියොත් ඒ පොඩ්ඩි අකුසලයේ නැත්නම් නරක පුරුද්ද දිගින් දිගට දිගින් දිගට වැඩිලා තමන්ගේ භාවනා කර්මාන්තේ කඩාබිඳ දමන තරමටම ගන්න බහල වැඩෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි තමන් මේ භාවනා වැඩ පිළිවෙල නිසා හෝ යෝගාවචර වැඩ පිළිවෙල නිසා හෝ යම් වත් පිළිවෙතක් එහෙම නැත්නම් හොඳ කටයුත්තක් පුරුදු ඒ කටයුත්ත දිගින් දිගටම දිගින් දිගටම කරගෙන යනවනම් එයින් එන ගැම්ම අනුව මේ ඉන්දිය ධර්ම වැඩිවීමට හේතු සාධක කරුණු පහළ වෙනවා. නමුත් කරන වෙලාවේදී මේකෙන් මේ තරම් ආනිසංශ තියනවද කියලා සැක පහළ වෙන්න පුළුවන්. මේ නිසා යෝගාවචරය මෙතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් ඒ කියන්නේ මේ බාහිර ඉන්ද්‍රිය සංවර කරන අවස්ථාව. ඇහ කන දිව නාසය ශරීරයේ හිත කියන මේ ඉන්ද්‍රිය සංවර කරන අවස්ථාවේදී අභ්‍යන්තරව බෝධිපාක්ෂික ධර්ම වෙන ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධිය වැඩෙනවා. මේ වැඩෙන වෙලාවේදී මුලින් මුලින් මේව වැඩෙන්නේ එකිනෙකක් මත සමබර වෙමින් සම්තුලනය වෙමින් නෙවෙයි. වරින් වර වැඩෙනවා. මේ ඉන්ද්‍රිය සංවර අවස්ථාවේදීම යෝගාවචරය තුලින් දැන් භාවනාවේ මේරීම කියලා කියන්නේ බාහිරින් එන අරමුණු වලට ප්‍රතිශක්තිය දීමේ ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ ධර්ම ශක්තිය වැඩි වෙනවායි කියලා කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර බෝධිපාක්ෂික ධර්ම වන ඉන්ද්‍රිය ධර්ම වල සමතුලිත භාවය සමබර කිරීම විශේෂයෙන්ම යෝගාවචරය මතක තියාගන්න ඕනේ තමන්ගේ ශ්‍රද්ධාව හැම වෙලාවකදීම ප්‍රඥාවෙන් අසුර ලබන්න ප්‍රඥාවත් සමග සමබර වෙන්න සමබර නොවුනොත් මේ ශ්‍රද්ධාව බොහෝ විට ඊටාම උච්ච අවස්ථාවලට සහ ඊටාම අවච අවස්ථාවලටපත් වෙලා කැදී විඳී යන තරමට බාධා වෙන තරමට වැඩිම අඩු වෙන තරමටපත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දෙක අතර සමබරතාවය රැඳෙන්න ඕන. ඒ වගේම තමයි වීරිය සහ සමාධිය අතර සමබරතාවය රැඳෙන්න ඕන. මේ නිසා කරන කටයුතු වල ඉතාම පුංචි කටයුත්තක් පවා. එහෙම නැත්නම් පුංචි හොඳක් නැත්නම් පුංචි නරකක් හෝ වේවා දිගින් දිගට දිගින් දිගට සිදු වෙනවන ඒයින් විශේෂයක් ඇති කරනවා. නරක දේ නම් දිගින් දිගට දිගින් දිගට සිදු වෙන සිදු වෙන්න තමයි ඉන්දිය සංවරේ බාධා වෙයි සීලේ කැඩෙන තත්ත්වයටපත් වෙයි. හොඳ කටයුත්තක් නම් දිගින් දිගට දිගින් දිගට ඒ පුරුද්ද දිගට යන්න යන්න තමන්ගේ ඉන්ද්‍රිය සංවරයට විවේකයට අවස්ථාව සැලසෙයි වඩ වඩා සීලය තහවුරු වෙන වටමටපත් වෙනවා මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා අතර මේ කුසල අකුසල කියන කුසලයේ කියලා කියන දක්ෂතාවයේ සූරභාවයේ ප්‍රඥාවත් අකුසලයේ කියනවා වූ දුස්චරිතවලට සුදු දෙන නරක පැත්තක් පිළිබඳව විශාල විස්තරයක් අඩංගු වෙනවා මේ එකම කුසලයක් හෝ එකම අකුසලයක් හෝ පුංචි කරලා සලකන්න නරකයි මේ භාවනාවේ දියුණුව බලාපොරොත්තු වෙන යෝගාවචරය. මේ කුසල කර්මේ පුංචි දේවල්ය ඒ නිසා මෙවයි මට මොන ප්‍රෝජනයක්ද කලීත්තේ මේට වඩා ප්‍රකට ඍජු දේවල්ය කියලා සමහරලාට තමන් කරන දේවල් පුංචි කළ සලකන අවස්ථාවටපත් වෙනවා. ඒ වගේම නරක නොකටයුතු පුරුදු දිගින් දිගට දිගින් දිගට සිද්ධ වෙනවා. මේ වගේ පොඩි දෙයක් කරාට මේ වගේ භාවනා වැඩ පිළිවෙලට ඉච්චරම හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් ඔය ඒ වගේ දේවල් කරාට කමක් නැහැ කියලා ඒ කරන අදක්ෂ වැඩ අකුසල වැඩ පුංචි කළ සලකන්ටත් නරකයි. මේ කියන කුසල පක්ෂේ සහ අකුසල පක්ෂේ පිළිබඳව ගැඹුරු සංවේදී භාවය. ඊටාම සමීප සංවේදී භාවයේ යෝගාවචරයට පමණක්ම දේශනා කරපු ධර්මයක් නෙවෙයි. මේක දානයේදීත් අවශ්‍යයි. මේක සීලේදීත් අවශ්‍යයි. මේක භාවනාවේදීත් අවශ්‍යයි. මෙන්න මේකෙන් තමයි ශාසනයට ආ වූ ඍජු භාවය සහ වඩා ඍජු භාවය කියන දෙක ප්‍රකට වෙන්නේ. උජුච සුජුච කියනවා. උජු පුද්ගලයා හොඳ නරක දානවා. නමුත් ඊටාම පුංචි කුසල අකුසල පිළිබඳව ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. විශේෂ ලාභ බලාපොරොත්තු වෙනවා හොඳ කැපිපේන දේවල් සිද්ධ කරනවා ඒ නිසා සාමාන්‍ය මිනිසුන් අතර හොඳ පුද්ගලෙක් වාටපත් වෙනවා නමුත් ඒ වැඩ පිළිවෙල දිරාපත් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා ඒ මොකද ඊට කුඩා කුසල් අකුසල් විශේෂයි සංවේදී නැහැ ලොකු ලොකු දේවල්ම බලාපොරොත්තු වෙනවා ඒ ලොකු ලොකු දේවල් වගේම අපේක්ෂා කරනවා එතකොට දිරායන්පත්තරපත් වෙනවා නමුත් සූජූත තත්ත්වයටපත් වෙනවනම් වෙන විදිහට කියනවනම් ඝන බහල අප්‍රමාදයෙන් හිත මුදාගෙන මධ්‍යස්ථ ප්‍රමාණයේ අප්‍රමාදයකට හිත දියුණු පවුණු කරන ඒ ගැන සංවේදී යෝගාවචරයක් නම් මෙන්න මේ කියන විදිහට තමන් කරන සෑම කටයුත්තකම එක්ක කුසලයක් එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. මේ සිදුවෙන දේවල් එකක්වත් නොසලක හැරියොත් ඒක ඉබේ සිද්ධ වෙන මට්ටමටපත් වෙනවා. පුරුද්දට යනවා. පුරුද්දට ගියොත් ඒක පහුවෙලා ලොකු දෙයක් බවට පත් හොඳ නම් හොඳ ලොකු දෙයක් බවට පත් වෙනවා නරක නම් නරක ලොකු දෙයක් බවට පත් වෙනවා ඒ නිසා සෑම අනුකුඩා සෑම දෙයක් පිළිබඳව අවදිමත් භාවය සතිය මේ ඉන්ද්‍රිය සංවරයට විශේෂයෙන් අවශ්‍යයි අර කී විදිහට දානයේදීත් මේක අවශ්‍යයි සීලයේදීත් අවශ්‍යයි භාවනාවේදීත් අවශ්‍යයි මේ தത്വයේදී තමන්ම නැත්නම් යෝගාවචරයම ඒ තමන්ගේ කටයුතු පිළිබඳව හොඳ පැත්ත කුසල පැත්ත නරක පැත්ත අකුසල පැත්ත පිළිබඳව මේ සංවේදී භාවය නැතින මේ හොඳ නරක දෙක අතර පතලවිල්ල හොඳ නරක දෙක අතර වෙන්කරන අඳුනාගන්නේ නැති తත්වය බාධා වෙනවා. මේ බාධා නිසා යෝගාවචරගේ භාවනා ගමන ව්‍යාකූල తත්වයටපත් වෙනවා. මේක සම්බන්ධව සාමාන්‍ය භාවනාවට සම්බන්ධ නැතත් වටිනා ඉදිරිපත් කිරීමක් මේ ධම්මපද ගාථා අතර සඳහන් වෙනවා. ඒකදී ධම්මපද නිදාන කතාවෙන් මේක එළිය වැටෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ධම්මපද ගාථාවේ ආශ්‍රයයෙන් මාප්ප මඤ්ඤත්ත පුඤ්ඤස්ස නමනතං ආගමිස්සති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින නාපමඤ්ඤත් පුඤ්ඤස පින ඊටාම පුංචි මේකෙන් මට මොන විපාකයක් මොන ප්‍රතිඵලයක් ගෙන දෙන්නද කියලා පුංචි කළ සලකන්ට පා කියලා නාපමඤ්ඤත් පුඤ්ඤස නවනතං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති එළිය වැස්සට තියලා තිබ්බ කලයක් කලීම විශාලයි කට පුංචි වැටෙන වතුරත් වැහි වතුර නමුත් එළිය තියලා තිබ්බොත් මේකෙන් බිඳුව බිඳුව බිඳුව බිඳුව කලයේ ඇතුළට වැටිච්චහම වැටෙන වැටෙන සෑම බිඳුවක්ම කලෙන් ඇලිලා යන්නේ නැහැ වාෂ්පීකරණය වෙලා නැහැ කලයේ ඇතුළේ එකතු වෙනවා. එකතු වෙලා එකතු වෙලා දවසක මේ කලය පිරෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ කරන අනුකුඩා පුංචි වූ ඒවා කුසල කර්ම වල ගැම්මක් එකතු වෙනවා. මෙන්න මේ විදිහට උද බින්දු නිපාතේන උද කුම්භෝවි පූරති බිඳු වශයෙන් වැටෙනා වූ ජලය නිසා කලයක් පිරෙනා වගේ මේ විදිහට පඬිත ඇත්තෝ ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ කුසලයේ වර්ධනය කරනවා මේ නිසා යෝගාවචරය මේ අවස්ථාවේදී මේ ධර්මයෙන් ගන්න තියෙන ආදර්ශය මොකද්ද වහාම කැපිපේන ප්‍රතිඵල නොලැබුණත් කුංචි කුංචි වශයෙන් තමන් කරන්නා වූ මේ ආභි සමාචාරිකවත් ආදි භ්‍රමචාරී වත්වලින් විශාල අනුග්‍රහයක් මේකට ලැබෙනවා. ඒ වගේම තමයි Taman දැන දැන පුංචි හෝ වේවා නොකල යුතු දේ පුරුද්දට කරන දේ තියෙනවනම් ඒක Tamanම තීන්දු කරලා ඒකෙන් ඉවත්ුනේ නැතිනම් මේක අවසානයේ විශාල පාඩුවකට සිද්ධ මේ කතාවට මේ බුදුරජාණන් වහන්සේගේ මේ මාපමඤ්ඤත් පුඤ්ඤස්ස කියන කතාවට හේතු වෙච්ච පසුවිම අරගෙන බැලුවොත් හරියට පේන්නේ මේ ගාතාවට කිසිම සම්බන්ධයක් නැතුව වගේ. දවසක් කරත්නූර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගේ මේ කරගෙන යන දාන සීල භාවනා වැඩපිළිවෙල පිළිබඳව ඊ타මත්ම සන්තෝෂයටපත් වෙච්ච නැත්නම් මේ ශාසන වැඩපිළිවෙල පිළිබඳව ඊ타ම සන්තෝෂයටපත් වෙච්ච උපාසක මහත්යෙකුට අහන්ති ලැබෙනවා දානයක් දෙන වෙලාවේදී පුළුවන් තරම් ඒ දාණයට පිටිස සම්බන්ධ කරගත්තොත් විශාල කුසලයක් සිද්ධ වෙනවා කියන්නේ. ඒ කියන්නේ දාණය වඩා දියුණු පවුණු කරගන්න ක්‍රමයක් මේ උපාසක මහත්තයට ඇහෙනවා. ඒ නිසා නැවත නිතරම දාණය දෙන මේ උපාසක මහත්තයා මේකට විශාල පිරිසක් සම්බන්ධ කරගැනීමේ වැඩි පින ලබා ගැනීම අදහසින් සරත්නවර කඩවීදි ගානේ ඇවිදිමින් මේකට සම්මාදම් කරනවා. මෙහෙම සම්මාදම් කරගෙන යද්දී එක වීදියකට කඩබේ පොලකට ගොඩ වෙච්ච මේ උපාසක මහත්තයා බුදුරජාණන් වහන්සේගේ මේ පිනක් දානමය කුසලයක් එය වැඩි දියුණු කර ගැනීම සඳහා පිරිස වැඩියෙන් සම්බන්ධ වීමේ ආනිසංසත් ප්‍රකාශ කරලා ඒ කඩපොලේ ඒ කඩේ වෙළඳසලේ හිමියට ආනිසංස විස්තර කරනවා. නමුත් මේ කඩ හිමියා මේ තරම් සැලකිල්ලෙන් අර කතාවට හුඟම් දෙන්නේ නැහැ. තමන්ගේ ගනුදෙනු කරන අවස්ථාවේදී මේ ඇවිල්ලා කරන දේ බාධාවක් වශයෙන් නැත්නම් නොසලකිල්ලක් වශයෙන් සලකලා ඒ පුද්ගලයා පිටත් කිරීමේ අදහසින් තමන්ගේ කඩපොලේ ඇති දේවල් හාල් මුං තල ආදී ඇඟිලි තුනකට පොඩ පොඩ අල්ලලා කොටක් වශයෙන් නෙමෙයි දෝතක් වශයෙන් නෙමෙයි ඇඟිලි ටික පිටු කරලා ඇඟිලි දෙක තුනකට අහුවෙලා අර එකතු කරන්නගේ භාජන වලට දාන මේ එකතු කරන්න මේක දැකලා අර මෙතෙක් වෙලා එකතු කරන ආපු සම්මාදම් බඩු වලට මේ පුංචි එකතු කරන්නේ නැතුව වෙනම පුංචි භාජන අරගෙන අර අබෑට තලයට දෙක තුනක්, හාල්ලට දෙක තුනක්, වීයට දෙක තුනක්, මුංගට දෙක තුනක් වශයෙන් දෙන දේ වෙන වෙන භාජන වලට ගන්නකොට කඩේ හිටපු ඇත්තොත් සම්මාදමට ආපු ඇත්තොත් මුදලාලිටත් මේ தත්ත්වේ පේනකොට මුදලාලි තේරුම් ගන්නවා මේ සම්මාදමේ ආපු පුද්ගලයා Taman කරපු අර ටිකක් දීපු වැඩේට ඉංගියක් කෙරුවා. නීච තත්ත්වයටපත් කරා. ඒ නිසා Tamange කඩේ ළඟටම ඇවිල්ලා මේ පුද්ගලයා Tamanට නිඳාවක් කරායි කියලා මේ දෙත්තිම හිත දූෂණය. අර පුද්ගලයා අර විදියට සම්මාදම දිගටම කරගෙන ගිහිල්ලා දාන දවසට ඉස්සෙල්ලා දවසේ මේ රාත්‍රියේ මේ දේවල් සමව බෙදලා දත්මාල් ව්‍යංජන ආදී විදිහට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට අදදානෙ පිළිල කරා. මුදලාලිට තමන් කළ ඒ ඊටාම සුළු වශයෙන් කරපු ඒ අවස්ථාවේදී තමන් අදා මුදලාලි කල්පනා කරා මේ පුද්ගලයා දැන් මට මේ මෙතනදී කඩේටම මේ විදිහේ Taman දීපු අර ඇඟිලි තුනට අල්ලලා දීපු ප්‍රමාණය වෙන්වෙන් ගැනීමෙන් මිනිසුන් අතර මම කෝක පුද්ගලයෙක් කියන එක ප්‍රසිද්ධ කරා මේ පුද්ගලයා ඒකාන්තයෙන් මේ දාන බෙදන වෙලාවේදී දාන පිළිල කරන වෙලාවේදී මහා රැස්වෙන පිරිසට මගේ නුගුණ ප්‍රකාශ කරලා මට විශාල අපකීර්තියක් කරනවා එතකොට මට මේ ව්‍යාපාරයක්වත් කරගන්න ලැබෙන්නේ නැහැ කියලා මේක එහෙමද කියලා බලන්න ඔත්තුකාරය පිටත් කරා දානේ හදන දානේ පොළට. ඒ ඔත්තුකාරය ගියාට පස්සේ ඔත්තුකාරය දැක්කාර සංවිධායකයා අර තියෙන හාල්ලට වේවා මුං ඇට වේවා තල ඇට වේවා හැම එකක්ම එක එක ඇටයක් අරගෙන බත් හදන එකටත් එක ඇටයක් දානවා. පිටි කොටන එකටත් එක ඇටයක් දානවා. තවත් වෙන විදිහකට ගන්න නම් බැදි පිටි හදනවා නම් ඒකටත් එක ඇටයක් දානවා. සමසේ යන විදිහට අර තල ඇට, හාල් ඇට, තෙල් ටික බෙදලා දානවා. පුත්තුකාරයා මේක දැක්කේ සෙනගට මේ ටිකක් දීපු මිනිස්යාගේ දේ විශේෂ කරලා ගත්තයි විශාල නින්දාවක් කරා කියන පණිවිඩය තමයි ඔත්තුකාරයා ගත්තේ. ඒ නිසා ඔත්තුකාරයා ගිහිල්ලා මුදලාට මතක් කරා මෙන්න මෙහෙමයි ඒ සම්මාදංකාරය කළ වැඩේ. ඔබ දීපු මේ පුංචි පුංචි දේවල් ඔක්කොටම පේන විදිහට හැම භාජනයේටම කොටස කොටස යන විදිහට ඇට ඇට වශයෙන් හෝ කඳුළු කඳුළු වශයෙන් හෝ බෙදලා ගන්නයි කියන්නේ. මෙතනදී අර මුදලාඩිගේ හිත හොඳටම ද්වේෂය ඇවිසිලා දැන් තේරුම් අරගත්ත පහුවෙන්ද දැන් මහා සෙනඟක් රැස් වෙනවා. මේ රැස්වීමේදී මේ සංවිධායකයා තමයි මේ මුළු උත්සවයේම ප්‍රධාන දනගන්නේ. මේ පුද්ගලයා ඒ කාන්තේම දැන් තමයි මේ කරපු අඩුවෙන් දීමෙන් කරපු මේ දේ ප්‍රසිද්ධ කරලා Tamanට විශාල නිග්‍රහයක් කරනවා. එහෙම වුණොත් මහසෙනග මැද මම මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදීම පීයෙන් අනලා හෝ කියලා පීයක් අරගෙන මරනවා කියන අදිස්ථානේ අර දානේ පොළට ගියා. දානේ පොළට ගියාම අර පුරුදු සංවිධායකයා හැමදේම සංවිධානය කරලා දානේ බෙදලා ඔක්කොම ඉවරුනාට පස්සේ දැන් අනුශාසනා ධර්ම දේශනා අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සංවිධායකයට අවස්ථාවක් දුන්නා මේ සංවිධානය කරපු දාණය පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අහගත් ධර්මයේ මේ සෙනගරස් කරගෙන දෙන දානීය වටිනාකම විස්තර කරලා දීලා මේ නිසා මම Taman විශේෂ දුකක් අරගෙන ඒක කුසලයක් වශයෙන් සලකගෙන සෑම කෙනෙක්ම මේකට සම්බන්ධ කරගන්නට සවැත් නුවර වීදියක් ගන්න ඇවිද්ද සෑම කෙනෙක්ම ශක්ති ප්‍රමාණයෙන් මේකට උදව් කරා සමහරු විශාල වශයෙන් උදව් කරා සමහරු කුඩා වශයෙන් උදව් කරා නමුත් මේ උදව් කරපු එකක්වත් මම ලොකු කරලා සැලකුවෙත් නෑ පුංචි කරලා සැලකුවෙත් නෑ මේ කතාවේ නැත්නම් මේ උපාසකයා උපාසක සංවිධායකයේ කතාවේ විශාල ශක්තියක් තියෙනවා විපස්සනා යෝගාවචරයටත් ගන්න තියෙන එකයි. විපස්සනා යෝගාවචරයට මොකක්වත් ලොකුත් නැහැ මොකක්වත් පොඩිත් නැහැ. ඔක්කොගෙම තියෙන සම ප්‍රමාණය. ගුණාත්මය ගත්තත් ලොකු පුංචක් නැහැ විපස්සනා යෝගාවචරය. ප්‍රමාණාත්මය ගත්තත් ලොකු පුංචක් නැහැ විපස්සනා යෝගාවචරය. විපස්සනා යෝගාවචරයගේ සතිය හොඳ නම් සෑම දෙයකම සම රසය පවතී. මේ දාන සංවිධානය කරපාර උපාසක මහත්තයා මෙන්න මේ ගැඹුරු ප්‍රායෝගික ධර්මයේ මතු කරලා සම්බන්ධ වෙච්ච සෑම කෙනෙක්ගේම සෑම දාන වස්තුවක්ම සමෝසයේ බෙදී යන විදිහට මම කටයුතු කර ඒ සියලු දෙනාම යම් කිසි කෙනෙක් ඉතාම උත්කෘෂ්ඨ මට්ටමේ මේ දාණයට ධනෙ ශ්‍රමයෙන් කාලයෙන් සම්බන්ධ වුණාන ඒ පුද්ගලයාගේ පින <clears throat> එවැනි සංවිධානය කරපු කෙනාගේට ලැබෙන පින ඉතාමත්ම අඩුවෙන් වෙන වෙන විදිහකට කියනවා නම් සාදුකාර දීමෙන් මේකට සම්බන්ධ වෙච්ච කෙනාට සමව ලැබෙනවා කියලා මේ අර Taman රැස් කරගත්තා වූ මේ විශාල පින රැස්වි සිටින සියලු දෙනාම එක විදිහට ඒකාකාරව බෙදා ගනිත්වා කියනකොට ඔක්කොමලා සාදුකාර දෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී අර මුදලාලි නැත්නම් වෙනකොට ඒ මුදලාට නමකුත් පට බැඳලා තිබුණා විලාල පාදක කියලා. විලාල බය කියලා කියන්නේ බලල් අතක් ඇති පුද්ගලයා කියලා. බලලට දෝත දිගාරින්ට බෑ. පතක් දිගාරින්ට බෑ. බයලගේ අත තියෙන්නේ කූරක ස්වරූපේ. මේ මුදලාලිය දාදීපු දාණය හරියට බලල් අතකින් දීපු දාණයක් වගේ නිසා මේ මුදලාලිට දැන් විලාල පාදක කියන නමක් මතුවලා තිබුණා. මේ මුදලාලි ලං වෙලා බලන්න හිටිය මේ මිනිස්සයා යම් විදිහකට කෙනෙහිකමක් ඇති වෙන විදිහට වචනක් ප්‍රකාශ කරොත් එතනදීම සිහියෙන් නැත්නම් උපකරණකින් ආයුධයකින් ගසලා ජීවිත විනාශ කරා. නමුත් ඒ වෙනුවට අහන්ට ලැබෙන සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒ පුංචි දීපු කෙනා විශාල දීපු කෙනා සමානව කුසල් ඇති කර ගන්නවා කියලා එතකොට ඒ කඩහිමියට මතක් වුණා මේ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්න ඇත්තෝ මොන තරම් ගැඹුරක් කල්පනා කළාද කටයුතු පින දාන්න පින නොදන්න ශ්‍රද්ධාව ඇති නැති සෑම දිනාටම සමසේ කුසල් බෙදලා යන්නේ මේ වගේ සත්පුරුෂයෝ නිසා මේ සත්පුරුෂයෝ බණ අහලා කාරණාව තේරුම් අරගෙන සෑම දිනෙකම සම්බන්ධ කරගන්නවා දැන නොදැන සම්බන්ධ කළා මේ දින කුසල් ප්‍රමාණය නිසා කොච්චරනම් ප්‍රමාණයක් මේ දානය අතින් සම්පූර්ණ වෙනවද කියලා මහා විශාල ගැඹුරක් උදලාට සම්බන්ධ වෙනකොට වැටහෙනකොට විශාල බයක් පහළ වුණා මේ පුද්ගලයා මම ජීවිතේ නැති කරන්ටයි මම මෙතෙන්ට ආවේ. මම මොන තරම් ගුණධර්ම නාඳුනනේ සම්පූර්ණ වෙළඳාමට හිත යොදපු ಗುಣ නාඳුන පුද්ගලයේද මේ පුද්ගලයා පිළිබඳව වම් වචනකින් හෝ හිතෙන් හෝ කයින් හෝ නරකක් හිතුවොත් මට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම මෙවැනි පුද්ගලයන්ගෙන් මම සමාව ගත යුතුයි කියලා අර මහා සෙනඟ මැද සියල්ල නිස්සද්ද වෙලා ඉන්නකොට අර මුදලාලි ධනින් වැටෙලට අර පුද්ගලයාගේ සමාවෙන්න ආනේ පින්වත මගෙන් හිතින් වචනේ කයෙන් යම්ම වැරද්දක් වුණා නම් මට සමාවෙන්න කියලා. අර පුද්ගලයා වෙලාවේදී පුදුම වෙලා දන්නවා මේ තමන්ගේ දාහන්න උදව් කරපු කෙනා නමුත් මේ වෙච්ච වැරද්දවත් මොනවාක්වත් දන්නේ නැතුව කාරණා විමසුවා. මේ අවස්ථාව බුදු කෙනෙකුට එහෙම නැත්නම් සියල්ල දන්න සියල්ල දක්න ශාස්ත්‍රුන් වහන්සේ නමකට ඉතාමත් වටින අවස්ථාවක්. මේ මොකද ධර්මීය කියන එක මතුවෙන වෙලාවේදී සෙනඟට පෙන්වලා දෙනවා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් ධර්මයක් මතු කරවන්න කටයුතු කරන්නේ නැහැ. ලෝකෙ හිම දේවල් කරන්න ඕනේ නැහැ. ලෝකෙ සෑම වෙලාවකදීම හොඳ නරක ලාභ කීර්ති ප්‍රශංසා ඇතිවීම නැතිවීම පවතිනවා. බුදු හිත කරන්නේ ඒ ඇති වෙන වෙලාවේදී ඇති බව දැනගන්න. නැති වෙන වෙලාවේදී නැති බව දැනගන්න. කවදාකවත් ලාභ අවස්ථාවේදී පාඩු කරන්න හිතන්නේ නැහැ. පාඩුවක් ඇති වෙච්ච වෙලාවේදී මට ලාභයක් වේවා කියන අපේක්ෂාවකුත් නැහැ. නමුත් මේ අවස්ථාවේ මේ රශ්මී චිත්ත සෑම සියලු දෙනාටම ධර්මයේ ඊ타මත්ම ප්‍රකටව පෙන්වලා දෙන්න පුළුවන් අවස්ථාවක් කියලා එදා දාන ආනිසංස කතාවට දේශනා කළේ මෙන්න මේ සඳහන් කරපු ගාථාව. මාප්පමඤ්ඤත් පුඤ්ඤස්ස නමනතං ආගමිස්සති. අර බිලාල පාදක සිටුවරයට කතා කරලා කියනවා තමන් කළ තා කුඩා හෝ වේවා පිනක් කවදාකවත් නැවත ප්‍රතිසන්දෙන්නේ නැතිය මේක ගණන් ගත යුතු දෙයක් නෙවෙයි මේක පුංචි දෙයක් කියලා පුංචි කරලා සලකන්ට එපා. එහෙම පුංචි කරලා සැලකුවොත් ඒ තමන්ම ගන්නා වූ ඒ නිවැරදි නොවෙන්නා වූ නැත්නම් වැරදි වන්නා වූ මතේ නිසා කුසලය පිරි. හිත පිරිසිදු වීම නැති වෙනවා. එහෙම නෙවෙයි කරන්න කියන අපිට ලැබෙන අවස්ථාවේ පුළුවන් කුසල පුළුවන් ප්‍රමාණයෙන් රැස් කරගෙන රැස් කරගෙන යනකොට ඒක එකිනෙකට එකිනෙකට නිස්සය වෙලා උපස්තම්භක වෙලා අවසාන විශාල ගැම්මක් බවට පත් වෙනවා. අන්න එතෙන්ද යනකොට ඒක 이르දියක් වශයෙන් පත් වෙනවා. ඉර්ධි ප්‍රාතිහාරයක් වගේ විශාල ගැම්මකට එන නමුත් අර පුංචි පුංචි එකතු කරන වෙලාවේදී Taman ඒ දේ වටිනා දෙයක් කියලා අගය කරේ නැත්නම් Taman විසින්ම Tamanගේ දේ පුංචි කෙරුවොත් ඒකට අර විදිහේ එකතු වෙන්න බැඳෙන්න හැත්තෙන්න ශක්තියක් නැති වෙනවා. ශක්තිය නැති වෙලා කරන කරන පුංචි කුසල විසිරී ගිහිල්ලා ගොනුවක් නැති වෙලා ගැම්මක් ඇති වෙනවා. මේ බව හරියට දන්නා ප්‍රඥාවන්තයන් උදබින්දු නිපාතේන උදකුම්බෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකං ඛනීඛන තෝක තෝකං ආචිනන්ති කියලා බුදුරජාණන් වහන්සේ දක්වන යම් කිසි කෙනෙක් ප්‍රඥාවන්ත නම් ඒ පුද්ගලයා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කුසල් හරියට කලයකට කඳුල කඳුල ජලය එකතු කරන්න වගේ එකතු කරමින් ජලය පුරවන්නාසේ තමන් කරන්නා වූ සෑම කුසලයක්ම අගය කරමින් කරමින්ම සම්පාදනය කරනකොට මහ විශාල කම්මක් බවට පත් ඒක යෝගාවචර ජීවිතයේදී අරගත්තොත් යෝගාවචරයාගේ භාවනා වැඩපිළිවෙල දිගට ගෙන යාම සම්බන්ධයෙන් තියෙන මූලධර්ම දැනුමත් අත්දැකීමත් එක්ක බලනකොට යම් යෝගාවචරයේ අර සතිය හඳුන්වලා දෙන වෙලාවේදී භාවනාවක් පටන් ගන්න වෙලාවේදී මුලදී හිත පිරිසිදු වෙන අවස්ථාවේදී වගේ Tamande වැටෙන මේ ධර්මයේ ඉදිරියට ගෙන යාමේදී ඉදිරියට ඉදිරිපත් වෙන දේ අනුව ඒ සත්‍ය නොකඩා ඉදිරියට යන්ට කොයි දේ සම්පාදනය කළ යුතුද කොයි කොයි දේ අතින් ආරසා කළ යුතුද කියන එක දන්නේ නැත්නම් වඩා වඩාත් වහවහ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගතිය තියෙනවනේ ඒ වැඩ පිළිවෙල දිරන්නේ. නොදිරා ඉදිරියට යන්න නම් තමන් කරන නැත්නම් ඉදිරියට ඉදිරිපත් වෙන සෑම මොහොතක්ම එක්ක කුසලයක් එක්ක අකුසලයක් ඒ කුසලේන පුංචි කළ සලකන්ට නරකයි. වර්තමානව එළඹිච්ච දේන ඒක කුසලයක් බවට වෙනවා නම් ඒක පුංචි කර සලකන්න නරකයි. ඉබේ පහළ වුණා. තමන්ට තේරෙනවා නම් මේක ලාභයක් නැත ප්‍රයෝජනයක් නැත විශේෂයෙන්ම අකුසල කියලා ඒක පුංචි කරලා සලකන්නත් නරකයි. මේ විදිහට ලොකු පුංචි වෙනසක් කරන්නේ නැතුව කුසල් ලකුසල් තේරුම් ගත්තා වූ ආකාරයටම ඉදිරියට කුසල්ම වැඩෙන විදිහට වැඩ කරගෙන යනවන අර ඉන්දිය ධර්ම ඇති කරන අවස්ථාවට වැඩිය ඊට වැඩිය ඉහළ මට්ටමේ ඉන්න යෝගාවචරයට ඉන්ද්‍රිය සමබර කිරීමේදී විශේෂ මතකයක් ඇති කර ගන්න ඕනේ. විශේෂයෙන්ම උනන්දු වෙන්න වෙනවා. උනන්දු නොවුනොත් ලොකු ලොකු විදියට කැපිපේන විදියට දේවල් බලාපොරොත්තුෙන් කටයුතු කරන්න ගත්තොත් පුංචි පුංචි දේවල් අමතක කරන්න ගත්තොත් තමන්ගේ යෝගාවචර වැඩ පිළිවෙල දිරනවා. විරාපත් වෙනවා, කැඩෙනවා, සැලෙන තැලෙන වස්තුවටපත් වෙනවා. එහෙම නැතුව ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන දේක හැම දෙයකම කුසලයක් අකුසලයක් පවතිනවා. මේන් අකුසල් දුර කර යුතුයි, ඒව පුංචි කළ සලකන්න නරකයි. කුසල් රැස් කළ යුතුයි, පුංචි කළ සලකන්න නරකයි කියලා යනවන අන්නේ යෝගාවචරයට වීරියෙන් ශ්‍රද්ධා සමාධියට සමාධියෙන් වීරියට කියන එකිනෙක සමබර වීමට ලොකු ගැම්මක් වෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට සහ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට සමබර විය යුතුයි කියන දෙයට ලොකු ගැම්මක් වෙනවා. මේ දේවල් දෙක නැත්නම් මේ යුගල දෙක සමබර කිරීමේදී විශේෂයෙන්ම සතිය මැදට වෙලා ඉඳගෙන විශේෂ කෘත්‍යයක් ඉදිරියට. ඒ නිසා යෝගාවචරය පුංචි දේවල් ලොකු දේවල් වශයෙන් සලකන්නේ නැතුව සෑම පුංචි කුසලයක්ම වටිනවා සෑම පුංචි අකුසලයක්ම නොවටිනවා කියන ධර්මයේ ඉදිරියට යන්න එහෙම යනවන ශ්‍රද්ධාවේදී යෝගාවචරයට වැටෙහි වෙනදට වැඩිය තමන් සතිපට්ඨානේ දෙවෙනි තුන්වෙනි ආනිසංස හතරවෙනි පස්වෙනි ආනිසංස වලට කිට්ටු කරනකොට සත්තා විසුද්ධිය ශෝක පරිද්දවාණ සමතික්කමාය ශෝකය පරිදේවි ශෝකය කියලා කියන්නේ ජයග්‍රහී අවස්ථාවකම කියන දෙයක් නෙවෙයි. පරිදින අවස්ථාවකම කියන දෙයක්. වරදින අවස්ථාවකම කියන දෙයක්. අන්න ඒ ශෝකයේ ජය ගැනීමට නම් ශෝකී අවස්ථාවක් ඉක්මවල යන්තන යෝගාවචරය මහා විශාල ලාභ බලාපොරොත්තු වෙන වෙලාවක් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ නොසලී නොබිඳී භාවනාවට පිළිවෙල දිගට ගෙනියන එක. ගෙනියනකොට අර Taman ළඟ තිබුණු මුරුදු ශ්‍රද්ධාව දැන් සැලයට ගන්නවා. තමන්ට ශෝක ඇති වෙන අවස්ථාවල් එනකොට පරිදේව අවස්ථාවල් එනකොට ශ්‍රද්ධාව සැලෙන්න පටන් ගන්නවා. මේ සැලෙන වෙලාවේදී යෝගාවචරය මේ බාහිර වස්තුන් නිසාය මගේ ශ්‍රද්ධාව බිඳුනේ නැත්තම් මේ තැන ඉන්න නිසාය මේක උනේ මේ ඍතුව නිසාය උනේ මේ ආහාර නිසාය උනේ කියලා බාහිර පැත්තට මේවා අඥානව කල්පනා කරන්ට යනවන භාවනා වැඩ පිළිවෙලක් කරනවා. ඉන්න තැනත් ඉන්න බැරුව යනවා. මේ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී මේ සද්ධාව දිකට පවත්තන්න විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. තේරුම් ගන්න වෙනවා ශ්‍රද්ධාව ඇති කර ගන්නවා වගේ නෙවෙයි ඒක නඩත්තු කිරීම. ඒක නඩත්තු කරන්න ප්‍රඥා විශාල සියුම් අවස්ථාවල් අවශ්‍ය කරනවා. මේ නිසා යෝග අවතරය තමන් ළඟ ශ්‍රද්ධාව ඇති වෙලාව මේකය නැති වෙලාව මේකය කියලා නැති අවස්ථාවේ නැති බව දැනගන්න. ඇති අවස්ථාවේ ඇති බව දැනගන්න. ඇති මේ විදිහට ඇති නැති බව තේරුම් අරගෙන මේ දේ වැඩිමිට නැත්නම් මේ ශ්‍රද්ධාව එක දිගට යන්න කොච්චරනම් ප්‍රඥාව සෑම මොහොතකම අවශ්‍ය කරනවද කියලා කල්පනා කරනවනේ තමන්ගේ මේ ප්‍රඥාව නිතරම පිරිමැදමින් පවතින. උපවැටමින් පවතින. සූර වෙමින් පවතින. මෙන්න මේ විදිහට අවශ්‍ය කරන මේ ප්‍රඥාව පිටින් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. තමන්ගේ සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරලා සද්ධාව වැටුනොත් පාඩුයි ශ්‍රද්ධාව නොසලී පැවතුනොත් භාවනා කටයුත්ත වෙනවා කියන මේ ශ්‍රද්ධාවට ප්‍රඥාවේ ආభాෂයේ ප්‍රඥාවේ අසුර නිතර නිතර ලැබෙනවන තමන්ට ඒ ශ්‍රද්ධාව පදන් වෙච්ච ශ්‍රද්ධාවක් හොඳට අමාරුතාවලදී යාදන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් මේ ශ්‍රද්ධාව නැතිනම් තමන් තේරුම් අරගන්න ඕනේ අධෙහීමේ ශක්තිය නැතිනම් සතිපට්ඨාන භාවනාවේ වැඩගෙන යන කෙනාට සත්තානං විසුද්ධියා කියන විදිහට හිතේ පිරිසිදුකම විතරක් නෙවෙයි ශෝක පරිදේව ජය ගන්න පුළුවන් තත්ත්වකටපත් වෙනවා කියන එක අදහනවා නම් Tamanට මතුවෙන ශෝකවලදී Tamanට මතුවෙන පරිදේවවලදී යෝගාවචරය සතිමත් වෙන්න ශ්‍රද්ධාවෙන් උදව් කරනවා. ඒ ශ්‍රද්ධාව පිළිහෙනවනම් ප්‍රඥාව සමග සමබර කරගන්න. සමබර කරමින් කරමින් අසත්‍යමත් වෙන්න දෙන්නේ නැතුව මේ ශෝක පරිදේව අවස්ථාවල සතිමත් වෙන්න. දුක්ඛ දෝමනස අවස්ථාවල් වල ශක්ති ප්‍රමාණේ මූල දෙමින් ඉදිරියට යනවන යෝගාවචරයේ ශ්‍රද්ධාව ක්‍රම ක්‍රමී ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ ශ්‍රද්ධාව නැත්නම් අඛණ්ඩව පවත්වාගෙන ශ්‍රද්ධාව වැඩ ගන්න මට්ටමට යන්න නම් ක්‍රියාත්මක වෙන්න නම් කිසි කුසල ඡන්දයක් අවශ්‍ය කරනවා. මේ දේ මම කරලා බලන්න ඕනේ. මේ ශෝක පරිදේව මේ දුක් දෝමනස් ඉදිරියට ඉදිරිපත් වෙන්නේ අහම්බෙන් එන දෙයක් නෙවෙයි. ඒක ආහන්තේම තමන්ගේ පෙර කර කුසල අකුසල Java. ඒ වගේම මේ ජීවිතයේ ගත්තා වූ තීන්දුවල අඩුපාඩුකම් නිසා මේ දේවල් වලින් මග ඇරලා යන්න ගියොත් අනුන්ගේ දොස් දැකලා හෝ ශ්‍රද්ධාව බිඳගෙන මග ඇරලා යන්න ගියොත් අපි මේ ධර්මයට ගෞරව කළා වෙන්නේ නැහැ. සතිපට්ඨාන දේවල් පිළිගත්තා වෙන්නේ නැහැ. ඒ විදිහට පිළිගන්න නම් පිළිගත්තොත් පිටපත් වෙන්න නම් අපි මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස වලට පුළුවන් තරම් පිළිවිද හිටින් මුණ දෙන්න ඕන. එහෙම මුණ දෙන්න නම් කුසල ඡන්දය. Taman විසින්ම මේක අත්හදා බලලා දැනගත යුතුයි කියන தත්වෙට මේ ශ්‍රද්ධාව දිනු වෙන්න ඕන. එහෙම නොවුනොත් ඒක වීර්යයට නංවන්න බෑ. ක්‍රියාවට නංවන්න බෑ. ඒ නිසා යෝගාවචරය මේ මට්ටමේදී ඉන්ද්‍රිය ධර්ම සමබර වෙන අවස්ථාවේදී ඉන්ද්‍රිය ධර්මම නැත්නම් Taman අතේ ඇත්තා වූ දේම සමබර කිරීමෙන් විශාල ලාභ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් බව තේරුම් ගන්න. තේරුම් අරගෙන ශ්‍රද්ධාව මේ විදිහට නොසලී දිගට පවතිනට කුසල ඡන්දයත් එක්ක නැත්නම් ප්‍රඥාවත් සමග ඇසුර ලබන්නට ඒ වාගේම තව ඉදිරියට යනකොට වීරිය දියුණු කර ගන්න උත්සාහ වෙනවා. සද්ධාව කුසල ඡන්දය කියන දෙකෙන් අනුබලය පිහිට ආධාරය ලැබෙනවා නම් විතරයි වීර්ය වැඩෙන්නේ. එහෙම නැත්නම් තමයි වෙන විදිහට කියනවා නම් සතිපට්ඨාන භාවනාවෙන් ඒකාන්තයෙන්ම මේ සත්තානම් විසුද්ධියයි ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස් අර්ථකමාය කියන විදිහට ආනිසංශ ඇතිය තියනවාය කියනක පිළිගන්න අදහන ශක්තිය ඇති කෙනාට විතරයි ඒ විශේෂයෙන් ව්‍යාපාර කරන්න පුළුවන්. ඒ විදිහේ උනන්දු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇද වැටෙනවා. ඇදෙන වැටි ඉදිරියට යන්න නම් වීර්ය අවශ්‍ය වෙනවා. මෙන්න මේ කියන වීර්යය නැත්නම් ශ්‍රද්ධාවෙන් පසුතලයේ ලැබිච්ච උපවැටිච්ච උපදිස්ත්‍රේ සම්පත්‍ය ලැබිච්ච උපස්තම්භක භාවය ලැබිච්ච මේ වීර්යය යෝගාවචරයන් භාවනාවේදී මුලින් අර කියපු විදිහට අරමුණට නැවත නැවතත් හිත නැංවීමට අවශ්‍ය කරනවා හිත නැංවීමට යොදවන. නමුත් මේ නංවන නංවන වාරයක් පාසා ගැම්මක් එන විදිහට හරියන විදිහට ජය ගන්න විදිහට කරන්න විශේෂ එල්ලයක් අවශ්‍ය කරනවා. එහෙම නැත්නම් ඒ සත්‍යව වීරියට නිතරම සම්මා සංකප්පයෙන් නැත්නම් විතක්කයෙන් උදව් ආධාර කරන්න වෙනවා. එහෙම නැති වුණොත් Taman භාවනා නම් කරනවා. පින්බෙන අවස්ථාවේදී පින්බෙම මෙනෙහි කරනවා. හැකිලිම අවස්ථාවේදී හැකිලිම මෙනෙහි කරනවා. සමහර වෙලාවට වරදිනවා. සමහරලාට හරියනවා. හරි ගිහිල සමහර වෙලාවට සතිය පිහිටියට පස්සේ යම් කිසි ප්‍රමාණයකට අරමුණත් මූණට මූණ දාලා තියෙන වගේ පේ. තුන් වෙන අවස්ථාව බව දන්නවා. හැකිලින අවස්ථාව බව දන්නවා. නමුත් හිත බලාන ඉඳද්දිම ගුලි වෙනවා. අකර්මණ්‍ය වෙනවා. අක්‍රිය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී යෝගාවචරය එල්ලය නැත්නම් පිම්බෙන අවස්ථාවේදී ඒ පිම්බීමටම එල්ල කිරීම හැකිලෙන අවස්ථාවේදී හැකිලීමට එල්ල කිරීම කියන මේ එල්ල කිරීමේ ධර්මයේ විතක්කය සම්මා සංකප්පේ හරි හැටියට නොයදුනොත් එල්ල කරන එල්ල කරන වාරයක් පාස ඒ අරමුණෙන් පිටපයින්නවා හිත. ඒ පිටපැනීම නිසා සාර්ථක භාවය නොලැබීම නිසා ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත කුසීත භාවයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට බටර් ටිකක් වගේ දෙයක් සීතල තැනක තිබ්බොත් ඒකේ පාම්පෙත් එක ගන්න හෝ පිහියකට ගන්න හෝ දුෂ්කර වෙනවා. ගත්තත් ඒක කැඩිලා යනවා. පැතිරි පැර වෙන ගතිය නැතු වෙනවා යනවා. නමුත් ඒක උණු වෙනවා නම් ඒ කර්මන්නේ වෙනවා නම් වැඩ ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ තමයි වීර්යය මේ ඉන්ද්‍රිය සමකරන අවස්ථාවේදී වෙන විදිහට කියනවා සමාධියත් සමග වීර්ය සමබර කරන වෙලාවේදී හරිම එල්ලේ නිවැරදි එල්ලේ පිළිබඳ යෝගාවචරයා නොසලකලිමත් වුණොත් වීරිය පවතිනවා නමුත් ඒක වැඩ ගන්න බැරි තත්ත්වෙට නැත්තම් පිරිහෙන තීන මිද්දේට යට වෙන වීර්යයක් බාටපත් වෙනවා මේ නිසා යෝගාවචරයා <clears throat> මේ අවස්ථාවේදී ඒ අරමුණට හිත තල්ලු කරන වෙලාව පමණක්ම කරලා සන්තෝෂ වෙන්නේ නැතුව හරියටම නිවැරදි එල්ලේ ඇති කරගන්න. මෙහෙම එල්ලේ ඇති වෙනවනම් හිතේ කර්මන්නේ භාවයේ දිගින් දිගටම පවතිනවා. මේක භාවනාවේදී අරමුණට හිත එල්ල කිරීම සහ අරමුණට නැවතනට හිත නැංවීම කියලා කියන්නේ. එදිනෙදා කටයුතු වලදී Tamange භාවනා වැඩපිළිවෙලේදී ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු ආපුවාම ප්‍රිය අරමුණු વિશેයි නම් යෝගාවචර උනන්දුව යෙදේ. අප්‍රිය අරමුණු ආපුවාම වැඩේ යෙදුනට කිතර ප්‍රිය භාවයක් නැහැ. ඒක කරදරයක් බවට පත් වෙනවා. එහෙම වෙනකොට ඒ වැඩේ නිසා වෙහෙසටපත් වෙනවා. වෙහෙසටපත් වෙච්චාම වැඩෙත් එපා වෙනවා. අර ප්‍රියමනාපව කරන කොටසට පවා වීර්ය පිළිහිලා යනවා. මේ නිසා යෝගාවචරය විපස්සනාවේදී අර කලින් අපි මතක් කරගත්තා විදිහේ විපස්සනාට කිසියම් දෙයක් ලොකුත් නැහැ. විපස්සනාට කිසියම් දෙයක් පුංචිත් නැහැ. ඒ නිසා ඉදිරිපත් වෙන සෑම දෙයකටම සම වීර්යය යොදවන්න පුළුවන්කම තියෙනවනේ අන්න යෝගාවචරයාගේ මෙලෙක් වෙන ගතිය මු르දු වෙන ගතිය නැත්නම් කර්මන්‍ය ගතිය පවතින මේකට හොඳ උපමාවක්. බණ කියන අවස්ථාවල ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා වාහනයක් නිතර දුවනවා. හැම වෙලාවෙම නතර කරලා කියන වෙනවා නිතර දුවනවා ඒ වාහනේ ඇක්චුලි තැම්පත් කරලා තියෙන එන්ජිමේ තැම්පත් කරලා තියෙන බැටරිය හොඳට charge වෙනවා. එimhe charge වෙන නිසා ඕනම වෙලාවක ඒ වාහනේ නැවත පණ ගන්නවා. එහෙම නැතුව මේ වාහනේ දුවනවට වැඩිය නතර කරලා තියෙන වාහනයක් නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර බැටරිය නැවත පණ ගැනීම charge වීම අඩු වෙන නිසා යම් කිසි වෙලාවල් වල මේක තල්ලු කරන්න වෙනවා ස්ටාර්ට් කරන්න පණ ගන්නවා. එහෙම කරලා ටිකක් දුවලා ඉල නතර කර දිගින් දිගටම දිගින් දිගට බැටරිය දුර්වල වීම නිසා නැවත නැවත පණ ගැනීම අපහසු වෙනවා. පණ ගැනීම විතරක් නෙමෙයි මේ බැටරිය දුර්වලකම නිසා විදුලි කෝෂයේ දුර්වලකම නිසා නලාව ගැහුවත් නැත්නම් විදුලි සංඥාපත්තු කරත් බල අඩු වෙලා යනවා. අන්න ඒ වගේ තමයි ඉන්දිය ධර්ම අතර සමබරතාවයේ කියන වඩා ගැඹුරු පැත්තෙන් භාවනා ගෙනියන යෝගාවචරය මතුවෙන මතුවෙන සෑම අරමුණක් විශේෂයි. කර්මන්නේ භාවයේ සජීවී භාවයේ වීර්යවන්ත භාවයේ නැති වෙනවන යම් යම් කටයුතු බාධක යම් යම් කටයුතු සාධක වශයෙන් තාම තෝරන බේරන ගතියටපත් වෙනවා නම් වීරිය කුසීත වෙන තත්ත්වයටපත් වෙනවා. මේක සම්බන්ධයෙන් අපේ අපවත්ති නායක ස්වාමීන් වහන්සේගෙන් පුද්ගලිකව දැනගන්න ලැබුණ දේ තමයි ස්වාමීන් වහන්සේ නිතරම පිළිගන්නේ අදහන දේ තමයි හිත නිතරම දෙක යොදවලා කියනවා. එක්කෝ භාවනා අරමුණේ හිත යොදවලා කියනවා. මතුවෙන පින්බීමක් පාස යොදවලා කියනවා ඒ පිළිබඳ සංඥාවෙන් පසුනවා. සෑම හැකිලීමක් පාසාම ඒ කරන දේ පිළිබඳව අවදිභාවයෙන් පාසුවෙනවා. ඒ වාගේම සක්මන කරන වෙලාවේදී හැම අවස්ථාවකම නැත්නම් හැකි හැම වෙලාවකදීම එසවීම වශයෙන්, යවීම වශයෙන්, තැබීම වශයෙන් වීර්යවන්ත භාවයේ නැගිටවල තියෙනවා. නැත්නම් ඔසවා තබනවා. එකක්වත් මේ දේ නොසලකේ යුතුයි, මේ දේ ගණන් ගන්න එපා, මේ දේ එච්චර ආනිසංස නැහැ කියලා සල්ල නොසලකා හරින්නේ නැහැ. ප්‍රිය භාවය නිසාමත් වෙන්නේ නැහැ, අප්‍රිය භාවය නිසාමත් වෙන්නේ නැහැ. ඒ වගේම ඉන්බාහිරව තමන් කරන්නා වූ අනිකුත්වත් පිළිවෙත් කටයුතු වලදී පවා එකකින් එකකට හිත හංගන්ට යනවා. මේ දේ ඉවර කරන අදහසින් කරනවා කියන අදහසක් නැහැ. කරන හැම දෙයකටම ඉතාම ප්‍රසන්න හිතින් එළඹ සිටි සිතින් කටයුතු කරනවනේ තමන්ට නොදැනී ඇතුළත බැටරියක් charge නොදැනීම විදුලි කෝෂේ පණ ගන්නවා. මේ විදුලි කෝෂේ පණ ගන්නෙම යෝගාවචරයක් ඕනෙම අවස්ථාවක අවදිමත් පුද්ගලෙක් වඩටපත් වෙනවා මොන්නෙම දෙයකට වුණත් ඕනෙම වෙලාවක නැගිටව ගන්න ලේසි තත්ත්වයක් තියෙනවා ෆෝන් එක හොඳයි ලයිට් දැම්මොත් හොඳට ලයිට් කරනවා අන්න ඒ කාර්කක් වගේ කිසිම බයක් නැතුව වාහනයකට ගමනකට පාවිච්චි කරගන්න පුළුවන් එහෙම නැති වුණොත් යෝගාවචරයාගේ තවමත් පවතිනවනම් හොඳ දේවල් නරක දේවල් වෙන් කරන ලොකු පුංචි කම් බලන අවස්ථාවක් යොදවලා වීර්ය අඩුපාඩු වීම ඒක යෝගාවචරයාගේ මේ කියන ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීමේ අවස්ථාවට බාධා මේ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම සමබර කිරීම අවස්ථාවේදී හිටින යෝගාවචරයන්ගේ වැඩපිළිවෙල ඒ ඉන්ද්‍රිය ධර්ම ඇති කරන ආධුනික යෝගාවචරයන්ගේ වැඩපිළිවෙලට වැඩිය එතිනෙදා වැඩ විශේෂයි සක්මන વિશે සතිය વિશે සවිස්තර බවක් තියෙනවා. යෝගාවචරයාගේ අවදිමත් භාවයේ ධර්මයේ વિશે විශේෂයෙන්ම ඉන්දිය ධර්ම વિશે සංවේදී වෙනවා. එහෙම සංවේදී වෙනවනම් මතුවෙන මතුවෙන සෑම අවස්ථාවක්ම ඉක්මවලා ඒක තමයි සාධකයක් කරගෙන ඉදිරියට ය아가න්න පුළුවන් වෙනවා. එහෙම වෙනවනම් අර සතිපට්ඨාන ධර්මයේ ඉදිරියට යත්තාවෝ ශෝක පරිදේව දුක්ඛ දෝමන සාදී ක්‍රම සෑම දෙයක්ම. මතුවෙන මතුවෙන සෑම දෙයක්ම ඥායස්ස අධිගමාය කියන හයවෙනි ආනිසංසයට යාවෙන වෙන ක්‍රමයකට කියනවනම් මතුවෙන මතුවෙන සෑම දුෂ්කරතාවයක් තුලදීම ක්‍රමයේ තේරුම් ගන්න. මේ දුෂ්කරතාවේදී සද්ධාව පවත්වන්න ඕනේ මෙහිමයි. මේ දුෂ්කරතාවේදී වීර්යවන්ත වෙන්න ඕනේ මෙතනයි. සතිමත් වෙන්න ඕනේ මෙතනයි. එන්නේ එතකොට සද්ධාව සමාධිය වැඩෙනවා. මේ සමාධිය තුල ප්‍රඥාවක් විශේෂ සූරකමක් ඇති කර ගන්නවා. මෙතනදී මේ දේ කළ යුතුයි කියලා. අන්නේ විදිහට ඉදිරිපත් වෙන දුෂ්කරතාවේදී Tamange ශ්‍රද්ධාව වැඩෙන ඉතාමත්ම ලේෂ මාත්‍රයකින් නම් වීරිය පවත්වාගෙන යන්න පුළුවන් ලේෂ මාත්‍රයකින් නම් සතිය පවත්වාගෙන යන්න පුළුවන් ලේෂ මාත්‍රයකින් නම් සමාධිය වැඩෙන ලේෂ මාත්‍රයකින් නම් ප්‍රඥාව වැඩෙන ලේෂ මාත්‍රයකින් නම් ඒ ලේෂ මාත්‍රය කුංචි කළ සලකන්න නරකයි. දුෂ්කර අවස්ථාවේදී පවා ලේස මාත්‍රයකින් හෝ තමන්ගේ ශ්‍රද්ධාව විරිය සමාධිය විරිය සතිය සමාධිය ප්‍රඥාව වඩන්න පුළුවන්. ඒ වෙලාවේදී ලැබෙන අර ලේස මාත්‍ර වූ ඉන්ද්‍රිය ධර්ම තමන්ට පක්ෂපාත නැත්නම් තමන්ට සප්පාය වෙලාවේදී ලැබෙන විශාල ලාභත් එක්ක සලකලා පුංචි කළ සැලකුවොත් ගමන පාසුයි. මේ නිසා යෝගාවචරය ඉන්ද්‍රිය ධර්ම සම කරන වෙලාවේදී මතුවෙන සෑම දුෂ්කරතාවයක්ම මේ යෝගාවචරයාගේ අභ්‍යන්තර ශක්ති සමබර කරලා බලන්න හොඳ පරීක්ෂණයක් බවට පත් වෙනවා. මේ විදිහටපත් නොවි පරීක්ෂාට භාජනය නොකර ඉන්දිය ධර්ම දැඩි කරන්ට නැත්තම් සමබර කිරීම කරන්න අමාරුයි. මේ නිසා මුල් මුල් අධ්‍යක්ෂින් සහිත යෝගාවචරයේන්ට මතුවෙන දුෂ්කරතාවලදී තමන්ගේ අවදිමත් භාවය තමන් කරගෙන යන වෙලාවේදී ඉදිරිපත් වෙන පුංචි කුසල් පුංචි ශ්‍රද්ධාවත් පුංචි වීර්ය, පුංචි සති, පුංචි සමාධි, පුංචි ප්‍රඥා වැඩියෙන් පුංචි කළ සලකන්නේ නැතුව ඉදිරියට යනවන විශාල වශයෙන් ඉදිරියට ඇත්තා වූ ඉන්ද්‍රිය සම්බර කිරීමේ ඉන්ද්‍රිය ධර්ම ආයතන භවට නැත්නම් ඉන්ද්‍රිය නියම ඉන්ද්‍රිය භවට පත් කරමින් කෙලස් වලට කෙලින්ම මුහුණ දෙන්න. මොනම දුෂ්කරතාවයක මුහුණ දෙන්න පත් වෙලා එයින් හිත බෝධ්‍යංග ධර්ම පැත්තට. නැත්නම් නියම බෝධිය මේ මේ දුෂ්කර මේ මේ විෂමතා ලෝකයේදී සමහිත පවත්වමින් ඉදිරියට ය아가න්න ශක්තියක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඝන බහල වූ ගොරෝසු ආකාරයට ඇති කරගත්තා වූ අප්‍රමාදය සතිය මේ සියුම් අවස්ථාවේදී ඊ타නත්ම ඥානාන්විතව ඊ타නත්ම සූක්ෂමව පැවැත්වුවොත් විතරයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ නිදිගෙන සිටින නොපෙනී සංගවී සිටින කෙලෙස් උදුරලා ගන්න. එහෙම නැති වුණොත් මේ අවස්ථාවේදී ඉදිරිපත් වෙන මේ අභියෝගයට මූණ දෙන්නේ නැති වුණොත් ඒ යෝගාවචරය නැවත අන්නර කන බහල ස්වරූපයටපත් වෙනවා සියුම්තාවයටපත් වෙන තියෙන අවස්ථාව මගහැරෙනවා. ඒ නිසා මූල ධර්ම තමන්ගේ අත්දැකීම් සමග සමබර වෙන විදිහට ඉදිරිපත් වෙනවනම් ඒක අපිට ලොකු වාසනාවක් විදිහට සලක ගන්න ඕනේ. එතකොට ඉදිරිපත් වෙන කොයි දේ වුණත් හොඳ පුංචි හොඳ නරක වශයෙන් බෙදන්නේ නැතුව ලොකු පුංචි වශයෙන් බෙදන්නේ නැතුව මුණදී ගන්න පුළුවන් වුණොත් ඒක මේ ඉන්ද්‍රිය සමවර කිරීමේ විශේෂ අභ්‍යාසයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අද වශයෙන් වර්තමාන වශයෙන් කරගෙන යන මේ වැඩපිළිවෙලට භාවනා වැඩපිළිවෙලට ඉදිරිපත් වෙන අත්දැකීම් වලට මේ උපදේශනාවේ සඳහන් වෙන මේ සියුම් මූලධර්මත් ලං කරගෙන අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී ශ්‍රද්ධාව වීරියය, සතිය, සමාධිය, ප්‍රඥාව වැඩි කර ගැනීමට මේ මූල ධර්ම හේතු වේවා. ඒ වාගේම තම තමන් විසින් වීර්යයෙන් ලබා ගන්නා වූ අධ්‍යක්ීම් හේතු වේවා. එසේ වීමෙන් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙලා පොච්චංග ආර්ය අෂ්ටාංගික මාර්ග වශයෙන් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීම මේ සියලුම නාම රූප ධර්මයන්ගේ ගෙවි යෑමෙන්ම මතු කරගත යුතු මේ සාන්ත සුන්දර තත්ත්වයට යා ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අද